ආනාපාන සතිය මට මතක ඇටියට මට අවුරුදු එකමාරේ ඉඳලා මම පුරුදු කරන එකක්. මම දන්නේ නැහැ ඒක ආනාපාන සතිය කියලා මට කියන උස්ම දිහා බලාගෙන ඉන්න කියලා. එඳ ආනාපාන සතිය මමගේ ජීවිතේ වැඩිපුරම අත්දැකීම් ලැබපු වැඩිපුරම පරිශීලනය කරපු එක කමටහන. වහන්සේ ඉදිරිපත් කරනකොටම මගේ අත්දැකීම මට තේරෙනවා එතන තියෙන මාර්ගඵලයක්වත් අවබෝධයට පත්වෙච්ච ස්වභාවයක්වත් නෙමෙයි අනවබෝධයක්. එහෙම නැත්නම් ඒ කමඨාන අර අපි ගමනක් යනකොට එක වාගේ පාරවල් තිබුණාම අපි එතන හරවනවා. ටිකක් දුර යනකොට අපි දන්නවා මේම ගස් තිබුණේ මේම පරිසරයක් තිබුණේ අපේ පාරේ. එතකොට අපි දන්නවා අපිට වැරදුනා කියලා. ඒ වගේ ස්වභාවයක්. භාවනා කරන්නේ ඉතනි වෙන්න නේද? වැරදුනා හම්බුනේ. ඔබ වහන්සේට වැරදුනා. එදා මට වැරදුන්න ඒ තුල මට මගේ සීයා හිටියා මට ඒවා කියලා දෙන්න. වැරදුනා අපට. අපි කෙලෙස් නිවෙන්නයි භාවනා කරන්න ඕනේ. සිත නිවුවට වැඩක් නැහැ කෙලෙස් නිවෙන්නේ නැත්තම්. චිත්‍රපටි බලන මිනිසුන්ගේ සිත නිවෙනවා. හරි සන්තෝසයි. ඒකට කියන විනෝද බද්ද කියලා. රුපියල් 200ක් දුන්නාම රුපියල් 40ක් ගන්නවා විනෝද බද්ද. කෑ ගහලා විසිල් ගහලා උඩ පැනලා ඒගොල්ලන්ට පුදුම නිවීමක් තියෙනවා. තැබෑරුනේ මත්පැන් බොන කට්ටියටත් නිවීමක් තියෙන්නේ. සමහර අය ඉන්නවා ගිනියව්වේ පැය 4-5 ඉඳගෙන පෙම්වතියත් එක්ක කතා කරනවා දහඩිය වැක්කිරේ මොනිටට ගන්නක්වත් නැහැ. උදේ කාලත් නැහැ, දවල් කාලත් නැහැ. පුදුම නිවීමක්. සිතේ නිවීම කියන එක ලෞකික ලෝකයේ තුලත් ලෝකෝත්තර ලෝකයේ තුලත් දෙකේම තියෙන එකක්. සමාධියෙන් හැමෝම සිත නිවිලා. නමුත් ඒ කට්ටිය රාතුන් නෙමෙයි. රැවටෙන්න එපයි කටිය රාතුන් නෙමෙයි. රිසිවරු මාස ගණන් ඉන්නවා සමාධිය. රාත් නෙමෙයි. මම පිළිගන්නේ ඒගොල්ලෝ කියන අපි රාත් නෙමෙයි කියලායි. සමාධියෙන් අවදි වුණාම ඒ කට්ටිය කල්පනා කරන. ඒ කට්ටියට එක එක අදහස් එනවා. ඒ අදහස් ටික ඇයි මේ සිතිවිලි ආවේ කියලා බලනකොට ඒ අදහස් ඔක්කොම ලෝභ දේශ මොහ වලට සම්බන්ධයි. එහෙනම් කෙලස් තියෙනවා. එහෙනම් භාවනාව කමඨාන වැඩි යුත්තේ කුමක් සඳහාද කියලා ඇහුවොත් මගේ අත්දැකීම මම එකම උත්තරයයි දෙන්නේ කෙලස් නිවීම සඳහා. කෙලෙස් නිවෙන්න ඕන. කෙලෙස් නිරෝධ වෙන්න ඕන. එන්නත් ඒක නිවැරදි. ආනාපාන සති දේශනා මම හිතන්නේ 32ක් විතර ඒ හැම දේශනා මගේ අත්දැකීම් වලින් මම ලැබපු හැම එකක්ම මම දේශනා කරලා තියෙනවා. සංගය වෙනුවෙන් කියපු ටිකක් තියෙන එක දාලා නැහැ. ඒක ටික අර දාර්ශනික ගැඹුරු වැඩි සයන්ස් වැඩි නිසා සාමාන්‍ය ඔක්කොම දාලා තියෙන එකේ ඒවා කියලා තියෙනවා. ඔබ වහන්සේ ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය තුලින් ඔබ වහන්සේගේ ආශ්‍රව දුරු වෙන්න ඕනේ. කාමයන් දුරු වෙන්න ඕනේ. භාවනාවට වාඩි වෙච්ච ඔබ වහන්සේ අපවත් වෙලා ඈරෙනකොට අලුත් කෙනෙක් වෙන්න ඕනේ. කලින් තිබිච්ච ස්වභාවය වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට වඩන්න ඕනේ. එහෙම වුණොත් ඒක ශ්‍රේෂ්ඨයි. පැයෙන් පැයට තාපසයා වෙනස් වෙනවා. පැයෙන් පැයට අපවත් වෙනවා. පැයෙන් පැයට ඉපදෙනවා. ඇයි කලින් හිටපු පැය හිටපු දුර්වලකම් මොකවත් දැන් නැහැ. උදේ හිටපු තාපසයාගේ තියෙන දුර්වලකම් දවල් වෙනකොට නෑ. එයා වෙනස් වෙනවා. එහෙම වෙනස් විය යුතුයි. එහෙම වෙනස් වෙනවා නම් එහෙම අපේ කාමයන් ආශ්‍රවයන් අපිට තියෙන ආසාවල් ඒ ලෝභය තණ්හාව ඒවා දුරු වෙනවා නම් අඩුපාඩු නිවැරදි වෙනවා නම් දැනගන්න ඒක තමයි සාක්ෂිය. ඒකේන මාර්ගේ නිවැරදි කියන එකට. අපේ ආසාවන් වැඩි වෙනවා නම් භාවනා යෝග්‍යයට ඉක්මනට තරහා යනවා සමහර අය ඉන්නවා භාවනා කරන උදෙන් රවත් වෙනකම්. අර කොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ තරම් තරහා යනවා. පොඩ්ඩක් යාම යනකොට අග්ගල කුපිතන පාත්‍රය ගත්තා ගියා යන්න. හැබැයි ගී කට්ටිය බලන්න මිනි මරා ගන්න ඔලු පලා ගන්නවා රිදි ඉරා ගන්නවා. පොලිසියට එතන ආයි සමගෙලා ආයි දරුවෙක් දෙන්නේ කදනවා. කාලා බීලා ඉන්නවා. සතිය දෙකක් රණ්ඩු කතා කරන්නෙත් නෑ. ඊට පස්සේ අම්මලා ගෙදරට ගිහලා කතා බහ කළා ආයි ගෙදර එක්කන්. ආයික මුට්ටිය බත් වේලා කනවා ඒ කට්ටිය. බලන්න ගී ගෙදර ඒ කට්ටියට තියෙන ඒ ඇඩ ගැසීම ඒ කට්ටියට ඒක ඉවසගෙන සකසාගෙන යන්න පුළුවන්කම පැවිදි වෙච්ච අපි ළඟ ගොඩාක් දුරට නැහැනේ. කාගේ අඩුවක් දැක්කම පාත්‍රය ගත්තා කියා. මොනාරි දුර්වලකමක් දැක්කම ඔරොත්තු දුන්නේ නැත්තම් එතන යණ්ඩයි අපි කල්පනා කරන්නේ. හැබැයි ඒගොල්ලෝ අවුරුදු 40ක් පගුටි කකා වළං වලින් ගුටි කකා ඉන්නවා. අපට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? මම මේ කට්ටිය උසස් කියලා කියනෝ නෙමෙයි. පැවිද්දාගේ ಗುಣ වැඩෙන්න ඕනේ. කරපටිය බැඳ වෙලේ ඉඳලා පැවිද්දා ගියට වඩා උසස් ශ්‍රේෂ්ඨයි කියලා දැනෙන්න ඕනේ. ගියා පැවිද්දා දිහා දකින්නකොට යට හිතෙන්න ඕනේ මෙයාට වඳින්න ඕනේ කියලා. කියන්න ඒක ඒක වඳින්න හිතෙන්න ඕනේ. ආනාපාන සතිය කියන්නේ ඒ වගේ එකක්. දවස ගානේ අපිව අපි සෝදන එකක්. පිරිසිදු කරන එකක්. හැම උස්ම රැල්ලක් තුළ මේ ධර්මයේ තියෙනවා. ගන්න උස්ම රැල්ල ඔබ වහන්සේට තියාගන්න පුළුවන්ද? එක පයක් තියාගන්න කාඳුරු මට අනුකම්පා කළා. පුළුවන්ද? ඇයි? තියාගත්තොත් ඔබ වන්ත අපවත් වෙනවා. එහෙනම් ගත්තොත් දෙන්න ඕනේ. දුන්නොත් ගන්න ඕනේ. දැන් මේ දාන්නේ දෙන්න සාදුකයේ සාංගික කළ ඒ ඔක්කොම ආයෙ ඒගොල්ල ගන්න ඕනේ. අකමැත්තෙන් උනත් ගන්න ඕනේ. දානේ දීලා ගැල කැලාවක් ඇතුළේ ගිහලා ඇංගිලා ඉන්නවා. මිනිස්සු ටෝච් ගාගෙන ඇවිල්ලා හාමුදුරනේ දානේ ටිකක් ගන්න. මොන මේක සංගිලා ඉන්නත් දෙන්නේ නැහනේ. මේ ඇවිල්ලා ඉන්නේ. ඇංගිලා ඇටියට එන්න එනවා. ඇයි දුන්නොත් ගන්න ඕනේ. ගත්තොත් ඇඟිලෙන්ද බෙදෙන්නම වෙනවා. මේක නෙමෙයිද මේ ආස්වාස ප්‍රාස්වාස මේ නාස්තුඩු දෙකෙන් අපට කියන්නේ. මේ ලෝකේ යථාර්ථය අපට තේරුම් ගන්න පුළුවන්. අපි මේ ලෝකේ ලබන හැම දෙයක්ම නැවත දෙන්න ඕනේ. දෙන හැම දෙයක්ම නැවත මේ ගනුදෙනුව මත තමයි මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන්නේ. මේ හැමතැනම දුක සැප නිර්මාණයනේ මේ ධර්මතාවය තුළ. මේක දැක්කොත් තාපසයා විනාඩියෙන් විනාඩියට අපවත් වෙන්නේ නැද්ද? විනාඩියෙන් විනාඩියට එයාගේ ඥානය මෝරනකොට නැවත නැවත ඉපදෙන්නේ නැද්ද? ප්‍රඥා මෝරනකොට නැවත නැවත ඉපදෙන්නේ නැද්ද? ඕක තමයි ආනාපාන සතිය. පැයෙන් පැයට එයා වෙනස් වෙන්න ඕනේ. ගිය සතිය දැකපු කෙනා මේ සතිය ආත්පසීම වෙනස්. අපිට විශ්වාසම නැහැ එයා කියලායි. එයා සම්පූර්ණයෙන් කන පිට ඇරිච්ච කෙනෙක්. එහෙම වඩන්න, එහෙම පුරුදු කරන්න, දක්ෂ වෙන්න. මොකටද? රාත් වෙන්න. රාහත් වෙන්න දක්ෂ වෙන්න. අනිත් හැම දෙයකටම අදක්ෂ වෙන්න. කාන්තාවක් එක්ක කතා කරන්න වචන අතරකට වඩා කතා කරන්න අදක්ෂ වෙන්න. මිනිස්සු දෙන දේ පිළිගන්න අදක්ෂ වෙන්න. මිනිසුන්ගේ දුර්වලකම් එලා දකින්න අදක්ෂ වෙන්න. පරිගන්න අදක්ෂ වෙන්න. දොස් කියන්න අදක්ෂ වෙන්න. ඕපදූප කතා කරන්න අදක්ෂ වෙන්න. අසමගි වෙන්න අදක්ෂ වෙන්න. පිරිණි වෙන්න දක්ෂ වෙන්න. ශ්‍රාත් වෙන්න දක්ෂ වෙන්න. සක්වෝ කියලා බුදුහාමුදුරේ ඒක තමයි දේශනා කළේ. ඒ හැමදේම දේශනා කළාට අපට ඒව හරියට ඇවිල්ලා නැහැ. ඇවිච්ච නැති නිසා අපි වෙන වෙන දක්ෂකම් අපි ඒ වඩාගෙන යන්නේ. කෙලෙස් වලට ඉපදීමට අදක්ෂ වෙන්න ඕනේ. නිරෝධ සමාපත්තියට දක්ෂ වෙන්න ඕනේ. ඒක පුරුදු කරන්න හැම මොහොතේම පුරුදු කරන්න. මේ මේ හැයට යාපත කරන්න දක්ෂ වෙන්න. මෙයාට හයාපත කරන්න අදක්ෂ වෙන්න. දවසට එක ගුණයක් වඩන්න. පැවිදිකමට පින් සිද්ධ වෙන්න. ගෞතම බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න. මේ ශාසනය අපට නිර්මාණය කරපු භාග්‍යතුන් වහන්සේ මේක නිකන් නිර්මාණය කළේ නෑ. සාරාසංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ දුක් විඳා මේක අපට හදලා දෙන්නේ. මේ ශාසනය වැඩෙන හැම මොහොතේ මේක අපි හිතන්න ඕනේ. මේ මේ සීවරේ දාලා මම වැඩ සිටින මේ ශාසනය සෙල්ලම් එකක් නෙමෙයි. සාරාසංක කල්ප ලක්ෂයක දාඩිය මාංශිය අටමස්ලේ ස්නාර දන්දිලා ජීවිත පූජා කරලා බොහොම අමාරු නිර්මාණය කරපු එකක්. එච්චර දුක් විඳ උනාස අපට මේ ශාසනය දෙන්න. මේ ශාසනය වැඩ ඉන්න මම මේ ශාසනයටත් මේ මා බෝධිසත්වයන්ගේ පාරමිතාවටත් එක ගුණයක් වඩලා එක අඩුවක් නිවැරදි කළා මම අවශ්‍ය වෙනකොට බුදුන් වැඳලා ඒක අනුමෝදන් කරනවා. ඒ මා බෝධිසත්වයන්ට මම යුතුයකම් කළා. මේ ශාසනය වැඩ ඉඳලා මම යුතුයකම් කළා. මේක තමයි මාන ජීවිතේ. එක පුරුදු කරන්න ඕනේ. දවසට එක අඩුවක් හදන්න ඕනේ. කිසිම දායකයෙක්ගෙන් යැපෙන්න එපා. සිව්පසෙන් යැපෙන්න. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය යම් කිසි කෙනෙකුට පාත්‍රයේ තියෙනවා නම් යාට මුළු ලෝකෙම තියෙනවා. මුළු ලෝකෙම තියෙනවා. වෙන මොකවත් අවශ්‍ය නැහැ. කිසිම කෙනෙක් කෙරේ බලාපොරොත්තු තියන්න එපා. කිසිම කෙනෙක් විශ්වාස කරන්නවත් එපා. ගෞතම තථාගතයන් වහන්සේ හැරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් අපට විශ්වාස නැහැ. ඇයි කවුරුත් rahat වෙලා නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අපිට බලාපොරොත්තු නිරෝධ සමාපත්තිය එක ලැබිලා තියෙනවා. සාතනෙත් එක්කම ලැබිලා අපි ඒක අවබෝධ කරගත්තේ නැහැ. රාතන් වහන්සේ කියලා වෙනම කෙනෙක් එනවද? නැහැ. ඔබ වහන්සේමයි රාතන් වහන්සේ. ඔබ වහන්සේ තුලේ රාතන් වහන්සේ වැඩ සිටිනවා මේ මොහොතේ. මට දැනෙනවා වැඩ සිටිනවා කියලා. ඔබ වහන්සේ අඳුරගත්තේ නැහැ. එයා වඳුරගන්න. ඒ රාතන් වහන්සේ ලෝකෙට අඳුන්වලා දෙන්න. උන්වහන්සේ ඇතුළේ සංගවිලා ඉන්න උන්වහන්සේ එළියට ගේන්න. නිරෝධ සමාපත්තිය තුලින් උන්වහන්සේ එළියට වඩිනවා. එදාට ඔබ වහන්සේ අතුරුදාන් වෙලා ඒ රාතන් වහන්සේ ඔබ වහන්සේගේ කය පාවිච්චි කරගෙන මේ ලෝකේ වාසය කරනවා. ආනාපාන සතිය තුලින් ඒක කරන්න පුළුවන්. පැයෙන් කරන්න පුළුවන්ද දවසෙන් කරන්න පුළුවන්ද සතියෙන් කරන්න පුළුවන්ද ඒක ඔබ වහන්සේගේ දක්ෂකම තීරණය කරයි. සාමාන්‍යයෙන් දිගටම එක දිගට වඩන එක රාහත් වෙනකම් වඩන්න. රාහත් උනාට පස්සෙත් වඩන්න. ඇයි රාහත් උනාට පස්සේ වඩන්නේ? වෙන කරන්න ඔබ කිසිම දෙයක් නැහැ. පැය 24 නිදාගෙන ඉන්න බෑනේ. බුදුහාඳුරොත් භාවනා කළානේ. සමාධියේ හිටියානේ. නිරෝධය තුල හිටියානේ. ඇයි බුදුහාඳුරෝ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා භාවනා කළේ? වෙන කරන්න දෙයක් නැහැ. ආනාපාන සතිය කියන්නේ අපිට මේ ලෝකේ පිරිනිවන් පානක අවසන් උස්ම යනකම්ම අපෙත් එක්ක තියෙන්න ඕන එකක්. අපේ කයේ කොටසක් ඒක. හුස්ම නැවතුනොත් අපවත් වෙනවනේ. එන අවතාරන මොහොත වෙනකන් තියෙන එකක් ආනාපාන සතිය. චිත්තානුපස්සනාව කියන සම්මා සතිය 100 100 පවතින තාකල් ආනාපාන සතිය පවතිනවා. ආනාපාන සතිය කිසිම සත්‍යයකින් හුදුර ගන්න බෑ. ඉදිරුවොත් එයාපවත් වෙනවා. ආනාපාන සතිය අපේ කයේ අපෙත් එක්කම තියෙන එකක්. ඉන්න රාත් උනාට පස්සේ තියා උස්ම ගන්න ඕනේ ආනාපාන කරනවා. ඒකයි මං කියේ rahat උනාට පස්සෙත් කරන්න කියලා. මොනවද ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න? ආස්වාස ප්‍රාස්වාස කරනකොට මම වඩපු ක්‍රමේ මම එක දිගට සතියක් හිටියා එකම ගාක් යට ඒ ගාක් යට ඉන්නකොට මම උදේ දවල් අවස රෑ කියලා මම ගත්ත අත්දැකීම් වලින් එකක් මම කියන්න ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා ආශ්වාස කරනවා මේ විදිහට ඕම පුරුදු කර කර ඉන්නවා පුරුදු කර කර ඉන්නවා ගන්නවා ගත්ත දේ නැවත දෙනවා දෙනවා දීපු දේ නැවත ගන්නවා මේ සමීකරණය තමයි මේ ලෝකයේ අමතනම තියෙන්නේ මේක මෙනෙහි කරගෙන ඉන්නකොට මට ලස්සන කාරණාවක් වෙනුණා ගත සෙවන දෙනවා මම සෙවන ගන්නවා මම සෙවන දෙනවා මා පොළොවටත් ඒ මං ඉස්සරහා තියෙන අඩි 6ක විතර ප්‍රමාණයට සෙවණ ලැබෙනවා. අරයා මට දෙනවා. මම මෙයාට දෙනවා. මෙයාගේ මම ගන්නවා. මගෙන් එයා ගන්නවා. මේ හැමතැනම ගනුදෙනුවක් නෙමෙයිද තියෙන්නේ. ගස් ජීවත් වෙන්නේ මොන වලින්ද? කාබන් ඩයොක්සයිඩ් වලින්. මම ජීවත් වෙන්නේ මොන වලින්ද? ඔක්සිජන් වලින්. එහෙනම් ගස් ඔක්සිජන් අපද්‍රව්‍යයක් වශයෙන් එළියට දානවා. ඔක්සිජන් තියාගත්තොත් මැරෙනවා ඒගොල්ලෝ. එළියට දානවා. දාපු ගමන් ඒක මගේ ප්‍රාණවායු ටක් ගාලා මම ඒක අරගෙන මං ජීවත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් මං තියාගත්තොත් මම මැරෙනවා. මම ටක් ගාලා ඒක එළියට දානවා. ගස් ටක් ගාලා ඒක අරගෙන එයා ජීවත් වෙනවා. බලන්න මේ සමීකරණ ඇදිලා තියෙන ඇටි. මේ ගස් ගල් එක්ක අපේ විඥානයේ මොනතරම් කිට්ටු සම්බන්ධයක් පවත්වනවද? මේ ගනුදෙනුව බලන්න. මේ ලෝකෙ හැමතැනම ලැබෙනවනේ. පාර යනකොට පාරවල් අදලා තිනවා. කාටද අදලා තින්නේ? කවුරු වෙනවද අදලා තින්නේ? අදලා තිනවා. නමුත් ඒක අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. මේ ලෝකේ අපි ජීවත් වෙන්න මොනතරම් මිනිස්සු වෙසිලා තියෙනවද? මේ සිවුර වියන්න, නූල් හදන්න, කපු හදන්න, ගස් හදන්න, පැක්කේරි කොච්චර මිනිස්සු වැඩ කරලා තියෙනවද? රෙදි රෝල හදන්න 5000ක් විතර වැඩ කරන පැක්ටරි ඩයි කරන්න. ඒ රෙදි අරගෙන ඉන්න කපන්න වියන්න, ඒ කඩමාන්න, ඒ මාපියක සාංගික කරන්න, ඒක විනයට ගැළපෙන විදිහට ඒවා සකස් කරන්න 4500ක් විතර මිනිස්සු වැඩ කරලා ඇති මේ සිවුර අපට අපගේ අතට ලැබෙන්න. මේක තමයි මේ විශ්වයේ තියෙන ගනුදෙනු සමීකරණය. මේක නිතර අපි සිහි කරන්න ඕනේ. නිතර මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපි දන්නේම නැතුව මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රී භාවනා වැඩෙන ලෝක සත්‍ය මං වෙනුවෙන් මේ එක්කෙනෙක් වෙනුවෙන් මෙච්චර මාන්සි වෙනවද? විතරක් දුක් වෙනවද? පින්ඩපාතේ නිකන් ගිහලා පාත්‍රය තියන්න මිනිස්සු මොනවාර එකක් දානවා. කන්න පුළුවන් එකක් හරි ඒ කට්ටියට කන්න අකමැති එකක් හරි විතිකරන එකක් හරි මොනවා හරි එකක් දානවා. හැබැයි ඒ දාන බත් ටික, ඒ වී ටික, ඒ ඒ ඒ ආහාර ටික අපට ලැබෙන්න කී දෙනෙක් වෙසලාද? මොනතරම් දුකක් ඇදලාද? සිව්පස්සේ ලබන තාපසයා මේක දකින්න ඕනේ. මට මේ දාන වේල දෙන්න 500ක් විතර වෙසලා තිනවා. තෙල් පෝර හදන ඒ නගුල හදපු කෙනාගේ ඉඳලා ආපු කෙනාගේ ඉඳලා කපපු කෙනා ඉඳලා පටවගෙන ගිය කෙනා වෙනවා. සුද්ධ කළ හාල් කරපු කෙනා වෙනකම් විකුණපු මුදලාලි වෙනකම් 500ක් විතර වැඩ කරලා තිනවා. එහෙනම් මම මේක කාලා ඇඟේ තෙල් හැදුවොත් සැතපෙලා විවේක ගත්තොත් අපායට යන්නේ නැද්ද? එහෙනම් ඒ දාහනේ පිණ්ඩපාතේ තමයි පිණ්ඩපාතේට ණය නෑ. නමුත් ඒක වැළඳුවොත් මම ඒකට ණයක් ගෙවන්න ඕනේ. අනිත්‍ය මෙනෙහි කරන්න ඕන අඩුම තරම විනාඩි 5ක්වත්. එතකොට ඒ ණය නිදාස් වෙන්නේ. ඒ තරම් මිනිස්සු වෙසෙනවා. ඒවා නිතර මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෛත්‍රී භාවනාව වැඩෙනවා. මේ ලෝකේ හැමෝම මෙච්චර වෙසෙනවා මං වෙනුවෙන්. මම මේ ලෝකෙට මොකවත් කළේ නැන්නේ. සාසනෙට මොකවත් කළේ නැහැ. මටත් මම මොකවත් කළේ නැන්නේ. මේක දැක්කාම මේ ලෝකේ කාටරි ඉන්සා පීඩා කරන්න හිතෙනවද අපට? මේ ලෝකෙම එකතු වෙලා මං වෙනුවෙන් මාන්සි වෙනවා. කන්තිය පිරෙනවා. කන්තිය පිරෙනවා. කන්ති පාරමිතා වැඩෙනවා. ලෝකෙම මිනිස්සු මං වෙනුවෙන් ජීවත් වෙනවා. මාව ජීවත් කරවනවා. එහෙනම් මමත් ලෝකයා වෙනුවෙන් සියලු සත්වයෝ වෙනුවෙන් ජීවත් වෙනවා. අනිත් අය වෙනුවෙන් මමත් ජීවත් වෙනවා. ඒ කට්ටිය මට දීපු දේ මමත් ඒ කට්ටියට දෙනවා. දැන් පරාර්ථකාමීත්වය රජ කරන්නේ නැද්ද? බලන්නකො කොච්චර ಗುಣ වැඩෙනවද කියලා. ගාක්යට වාඩි වෙලා ඇස් දෙක වසාගෙන එයාට බුද්ධත්වයේ ඕන නම් බුද්ධත්වයට නිකන් ಗುಣ පුරන්න පුළුවන්. එයාට කුසි කිසිම කමටන් නාම රූප අවශ්‍ය නැහැ. ඇස් දෙක වාගෙන යවි සිතුවිලි වල එයාට පුළුවන් ඕන තරම් වඩන්න. තපස්කම කියන්නේ ඕක, මානකම කියන්නේ ඕක. ওই විදිහට වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. සිතත් එක්ක ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අපි දක්ෂ වෙලා ඉන්නේ දායකයොත් එක්ක ජීවත් වෙන්න. වත්කම් එක ජීවත් වෙන්න, පාසුකම් එක ජීවත් වෙන්න. ඒක නිවන නෙමෙයි. නිවන් ගිය කිසිම කෙනෙක් ඒවා පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරලා නිවන් ගිය කට්ටියගේ දක්ෂකම් අපි ළඟ නැහැ. ඒ නිසා ඒ ඒ මෙකෙනෙක් ගියා ඒක අපට අදාළ නැයි. ඒ දක්ෂකම් අපට නැහැ. 999ක් මරලා අඟුලිමාලට රාත් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ හැඟිල්ලක් අපල අපට රාත් වෙන්න බෑයි. ඒක වද දෙනවා, හරියට වද දෙනවා. මුළු ජීවිත කාලෙම වද දෙනවා. අසවලාගේ හැඟිල්ල කැපුවා කියලා එන ඒ අඟුලිමාලගේ දක්ෂකම් අපට නැහැ. එහෙනම් අපි ඒක නොකර ඉන්න ඕනේ. නිවෙන දේ කරන්න ඕනේ. අමදිනකොටම නිවෙනවා නම් හැමදාම උදේ පාන්දර පාටන කිట్లా අමදින්න ඕනේ. බුදුන් වන්දාම නිවෙනවා නම් හැමදාම බුදුන් වඳින්න ඕනේ. මිනිසුන්ට කරුණාවෙන් කතා කරනකොටම නිවෙනවා නම් කරුණාවෙන් කතා කරන්න ඕනේ. කම්මන්තේ වාචාව දිට්ඨිය නෙමෙයිද මේක? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකට බුදුගුරු අවශ්‍ය නැහැ නේ කමටන් දෙන්න. උන්වහන්සේ පිරිනම් පාන්න කලින් ඔක්කොම කියලා දීලා ගිහිල්ලා නේ අයිය අපි වඩන්නේ නැත්තේ පුරුදු කරන්නේ නැත්තේ හැම කෙනෙම යහපත් ලෙස හිතනවා ටිකක් අසංවරයි තස්යන් නැහැ ඒ බෝධිසත්වයේ තුන්තරා බෝධියෙන් එකකින් කවදරියයි ඒ බෝධිසත්වය දුර්වලයි එයා තාම මේ පාරමිතාව හරියට තේරුම් අරන්නේ නැහැ අඳින්න දන්න ඉඳ ගන්න දන්න නැකිටින බෝධිසත්වය දුර්වලයි කවදරිය හොඳ ಗುಣධර්ම පුරලා එයා ප්‍රාර්ථනා කරන බෝධියකින් අපිරිනිවන් පායි එයා ඒ බෝධිසත්වයාගේ දුර්වලකම් අපි දරා ගන්න ඕනේ. නැත්තම් මම කොච්චර දුර්වල බෝධිසත්වෙක්ද? මම ඊට වඩා දුර්වලයි නේ. එයාට ඉට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, නැගිටින්න බෑ, අඳින්න බෑ. මම මෙච්චර ලස්සට අඳිලා ඒකලා දකිනවා නම් මං ඊට වඩා දුර්වල බෝධිසත්වෙක් නේ. මෙන්න මේක දකින්න පුළුවන් නම් සම්මා සතිය වැඩෙනවා. ලෝකයේ සියලුම නාම රූප වලින් සියලුම මිනිසුන්ගේ ක්‍රියාවලින් ඒ අසංවරකම් වලින් මම නිවෙනවා නම් ඒ හැම දෙයක්ම කමටාන් කරගෙන මගේ අඩුපාඩු නිවැරදි කරගන්න ඕන. මීට වඩා සම්මා සමාධියක් ලෝකේ කොහෙවත් නැහැ. ඇයි හැම දෙය තුළ මම නිවෙනවනේ. මගේ නිවීමනේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක කමටාන කරගෙන වඩන්න පුරුදු කරන්න. මේක කියන්න මම අවශ්‍ය නැහැ. වහන්සේ දක්ෂ වෙන්න ඕනේ ඒකම නාම රූප වල හොයලා මට කියන්න. වහන්සේ මෙච්චර දුර ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වහන්සේට මට බණක් කියන්න ඕනේ. මොකද්ද පින්වත් ආයස්මතු මම මාර්ගයක් වැඩුවා මට මෙන්න දෙයක් තේරුණ එක කියලා යන්න ආවේ කියලා කිව්වම මම මොනතරම් සතුටු වෙනවද මොනතරම් සතුටු වෙනවද මේ නාම රූප තියෙනවනේ යමතනම කමටාන් තියෙන ඇලින් ගැටින් තියෙන්නේ ඇලින් ගැටින් තියෙන මේ යමතනම ඇලින් ගැටින් තියෙන්නේ කමටාන් කොයිවත් හොයන්න අවසන ප්‍රතිරූප දේශ කියලා කිය සුදුසු ප්‍රදේශය කියලා කිය ඉන්න තැන ගැටීමක් තියෙනවනේ ඒ ගැටීම තුල ගැටෙන්න නැතුව ඉන්න rahat වෙනවා ඇලීමක් තියෙනවනම් ඇලෙන්නේ නැතුව ඉන්න rahat වෙනවා. දුක නම් ඒ දුක සතුටින් විඳින්න rahat වෙනවා. සැප නම් අකමැත්තෙන් විඳින්න ඒත් rahat වෙනවා. ඉන්න තැන ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ ධර්මතාවය තුල අපත් එක්ක වැඩ සිටිනවා. පැහැදිලිද? ඊට වඩා පැහැදිලි කරන්න මම දක්ෂ නැහැ. එහෙනම් ටිකක් ඉවසන්න වෙයි. අනාගතයේ ආර්යෝ රැළ මීට වඩා සරල කරයි. මගේ දක්ෂකම ඔච්චරයි. වෙන මොනවද දැනගන්න අවශ්‍යද? කමරාංගියේ වඩා ශ්‍රේෂ්ඨයි. බොහොම ශ්‍රේෂ්ඨයි. වඩාන්න. සියලු දේ දුකයි කියලා මම කියන්නේ. ඒ ඒ වචනේ මගේ කටින් මම එළියට දාන්නේ. ඔබ වහන්සේ වඩලා ඒ නාම රූප ධර්මතා විස්පර්ශ කළ ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේට සාපේක්ෂව මේ හැම දෙයක්ම දුකයි. මෙච්චර කාලයක් මම මේ දුක් විඳ විඳලා තින්නේ. මේ කට්ටියත් එක්ක ලෙන්ගතු වෙන එක දුකයි. ඒ බැඳීම කඩන්න එපා රාත් වෙන්න. මේ කට්ටිය ඊටවත් ඊටවත්කම කඩන්න එපා රාත් වෙන්න. අම්මට ආදරේ මාස දෙක තුනකට තරයක් බලන් යන්න ඕනේ. ඒ ආදරේ කඩන්න එපා රාත් වෙන්න. වහන්සේ දන්නේ නැතුව කොච්චර බැඳීම් නඩත්තු වෙනවද? කොච්චර හැලීම් නඩත්තු කරනවද? කොච්චර දේවල් වලට ගැටිලා තිනවද? මේ හැම දෙයක්ම හොයලා හොයලා හැම දෙයක්ම නිරෝධ කරන්නේ පේන දේවල් තදන්න, නොපෙනෙන දේවල් තදන්න, ඇඟිච්ච දේවල් එළියට මතු කරලා දාන්න. පැය 24ම තාපසයා කාර්ය බහුලයි. මම ඒ කාලේ මට අවුරුදු 17ක් එනකොට කිසිම කෙනෙක් එක්ක මම කතා කරන්නේ කිසිම දෙයකට යන්නෙත් නෑ. මගේ ගුරුවරයා ටිකක් අමනාපයි මගෙත් එක්ක. කියන බලන්න හැමෝම ඇවිල්ලා මට බලන් දෙනවා මට උපස්ථාන කරනවා. හරියා විතරක් එන්නේ නැහැ කියලා. එක දවසක් මට අම්බුණා මැව්වා මාව බලන්නවත් එන්න හිතෙන්නේ නැද්ද කියලා මොකද ස්වාමීනි වෙලාවක් නැහැ කියලා. එයා උඩ ගියා එකපාරට. නිකන් වාඩි වෙලා ඉන්න මේ මනුස්සයා මේම කියන. ඊට පස්සේ මම න්යා මොනවද කරන්න කියලා තමයි මම ලයිස්තුව කිව්වා. දවසට වඩන ಗುಣ ප්‍රමාණය, දවසට වඩන අඩුපාඩු, වඩන ධ්‍යාන, කමටන්, රිසර්ච්, ඒ ගවේෂණ කිව්වා මෙයා කිව්වා මගේ පැය 24 මොන තව පැය 4ක් ගන්න කියලා කිව්වා. ඇයි එයාට තේරෙනවා මට පැය 24 මදි කියලා. තාපසයා එහෙම ඉන්න ඕනේ. එයා කාර්යබහුල කියලා. එයා නිදාගන්න වෙලාවක් නැහැ. දත් මැදලා නැහැ දවස් 3ක් 4ක්. ඇයි? එච්චර වැඩ අඩුපාඩු හදනවා, නිවැරදි කරනවා. ඇසේ තියෙන දෝෂ පාර යනකොට කාන්තාව ලස්සනට පේනව නේද? වින්ස දාලා හොදන්න එපායි. සම්මාදිටිය ඒ දෝෂයක් නේ. හදන්න එපායි. අපේ අම්මා යනවන අපේම බලනවද? අපේ නංගිව අපේම බලනවද රාගෙන්? ඇයි අනිත් අය බලන්නේ? පෙර සංසාර අම්මෙක් නොවෙච්ච තාත්තෙක් නොවෙච්ච සහෝදරියෙක් නොවෙච්ච කෙනෙක් නැත්තම් අපි අයි ඒ කට්ටිය දිහාම බලන්නේ. ඒව අදන් දෙපායි. කවුරු එක මොනවාරි කතා කරනවා. ඒක අපිට වරදවා හිතෙනව නේද? ඒ සිත අපිරිසිදු නේ කොහොද ගන්න එපායි. ඒක නිවැරදි කරන්න. ඕම් වැඩ තියෙන්නේ. ඕ වැඩ නැහැ කියලා කියන්නේ. මෙච්චර වැඩ තියෙද්දි. දානශාලාවට යනකොට ව්‍යංජන දැක්කම හිත යනවනේ. ඌ ලෝභය තියෙන්නේ. කෑදරකම තියෙන්නේ. මසුරුකම තියෙන්නේ. තණ්හාව තියෙන්නේ. හදන්න එපායි. රසවත් ආහාරය කැමැතිම ආහාරය අරගෙන ගිහලා හැමෝටම පිළියන්න කියන. ඒගොල්ලෝ රස කර කර කන එක සාදු කියලා අනුමෝදන් වෙන්න එපායි. එහෙම වුණා නම් නේද ඒක ගුණයක් වෙන්නේ. ඒක වැඩිපුර අපි බෙදා ගන්න එක ගුණයක් වෙන්නේ කොහොමද? ඒක අගුණයක්. ඔය තින්නේ වැඩ. වැඩ නැහැ කිව්වට වැඩ තින්නේ. හැමෝම වළඳලා ගියාම දානශාලා පිරිසුදු කරලා ඒ ඔක්කොම අස් කරලා පඩික්කන් ඕදලා ඕ තින්නේ වැඩ. නියතමානිකම යටාත්පාත්කම කීකරුකම ආගන්තුක සත්කාරය. ඕම් වැඩ තියෙනවා. තාපසයා ලෝකෝත්තර ජීවිතය තුළ පැය 24ම කාර්යබහුලයි. ලෞකික ජීවිතයෙන් බැලුවම මේ මිනිස්යා තරම් කම්මැලියෙක් නෑ. අර මිනිස්සු කන කාලා කාලා බලන ගාටේත් වල ගහේ පොතුත් ගෙවිලා. ඒ තරම් ඉන්න ඒත් වල ඉන්න මාස ගණන් අවුරුදු ගණන් අපි එමෙන්දලා තිනවා. මේ මිනිසුන් දෙතන මේ මිනිස්සු නම් කිසිම වැඩක් අල්ලලා කරන්නේ කොළ වැටිලා වැටිලා වැටිලා වැටිලා අඟලක් දෙකක් යට ගින් අපි. ඇයි නැකිටින්න වෙලාවක් නෑ. නැකිట్లా යන්න වෙලාවක් නෑ. වැසිකිලි යන්න ගියත් ඈතට යන්න එපා. කිලෝමීටරයක් විතර දුර යන්න ඕනේ. වැසිකිලි යන්න ඕනේ වතුර අරගෙන යන්න ඕනේ. ඒ කටයුත්ත කරලා ඉන්න පැයක් විතර යනවා. ඒ පැය අපරාධේ. ඒ නිසා දාහනේ අඩුවෙන් ගන්නවා. බලන්න කොච්චර ඒ අපි ඊතන පැත්ත වැඩිපුර කැම කෑවොත් වැඩිපුර වැසිකිලි යන්න ඕනේ. වතුර බිව්වොත් කැසිකිලි යන්න ඕනේ. අපරාධේ කාලේ ඒ ධාන මගින් කඩන්න එපා. භාවනා මග නතර නතර කරන්න එපා. ඒවට යන්න එපා. හැවිදගෙන සෑහන දුර යන්න එපා. ඒ කාලේ අපරාධ ඒක ඉතුරු ඉඳ කෑම අඩුවෙන් ගන්නවා. වතුර අඩුවෙන් බොනවා. ඊළාට ඔක්කොම ගණන් කරන්න පුළුවන්. තාපසයා කියන්නේ ඒ වගේ චරිතය. දුෂ්කර ක්‍රියා කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ භවයේ කොහොම හරි rahat වෙන්න කියලා මම කියන්නේ. අවශ්‍ය දේ කරන්න ඕනේ. අද මාන ජීවිතේ ගොඩාක් කරන්නේ අපි අනවශ්‍ය දේ. එහෙම නෙමෙයිද? ටෙලිෆෝන් එකක් තියනවාද? ඒකේ තියෙන නම්බර් ටික ඔක්කොම අරන් බැලුවා මේක රෙකෝඩ් එක ගත්තාම මට ආයි මාන වෙන්න ඉතින් ඒ කතා කරන දේවල්. තාපසියෙකුට වචනයක් කතා කරන්න අවශ්‍ය නැහැ. දවසකට වචන දෙකක් තුනකට වඩා කතා කරන්න අවශ්‍ය නැහැ. තාපසයා කටහරින්න බුදුන් වඳින්න. තාපසයා කටහරින්න ආශිර්වාද කරන්න. ලෝකේ කතාන ශබ්දකෝෂේ වාලද සම්මා වාචාව කියලා කියන්නේ නිස්සබ්දතාවය. සැබෑ තාපසයා නිස්සබ්දතාවයේ රජ කරනවා. අර රටේ රජුරෝ රට පාලනය කරනවා වගේ එයා රජකම් කරන නිස්සබ්දතාවයේ. එහෙම තියෙන්නේ. කමඨාන වඩන එක ශ්‍රේෂ්ඨයි. කමඨාන තියෙන බාධක අයින් කරන්න ඕනේ. වහන්සේට කරපටිය බැඳපු දවසේ ඉඳලා වහන්සේගේ අම්මා අමාමෑණි බුදුහාමුදුරුවෝ තාත්තා තථාගත ගෞතමයන් වහන්සේ එතනින් පස්සේ කිසිම කෙනෙක් ඉන්න බෑ. වහන්සේගේ සහෝදරයෝ දරුවෝ ඥාතියෝ ඔක්කොම මේ සහෝදර සංගයා එතනින් පස්සේ කෙනෙක් ඉන්න බෑ. එහෙම ඉන්නවනම් ගමක් තියෙනවනම් වෙලක් තියෙනවනම් ඥාතියෝ ඉන්නවනම් කිරියත්තා ඉන්නවනම් මාමලා නැන්දලා ඉන්නවනම් කරපටිය බැන්දට මානකම පීතලා නැහැ. අපාසී දේව ශ්‍රවණය කරනකොට නමුත් ඇත්තේ ඒක තමයි. ඒක ඇත්තේ ඒක තමයි. මට කරපැටිය බැන්දාම මගේ අම්මා ඇවිල්ලා පුතා කියලා කවුද මෑණියනි ඔබ මම ඔබ ඔබාන්තික අම්මා. මගේ අම්මා? නෑ. මම මහණෙක්. මට අම්මලා නෑ. මට ඉන්නේ ශාස්ත්‍ර වංශේ. නෑ ඔබාන්තික ගී කාලේ අම්මා. ගීයා මැරුණා. එයා මැරිලා. එයාත් එක්ක කතා කරගන්න මට වැඩ තියෙන අයින් වෙන්න මම ගියා. මගේ සැබෑ චරිතය ඒක. මේ ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා නම් එයා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ කැමති එයාට. මාරෑ කෙනෙක් එනවා 11ට විතර. ආනන්ද හාමුදුරන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න ඕනේ. කොයි දෙන්නේ ආවල් රසීතිය පිණ්ඩපාතේ කරගෙන ඉන්නේ. ආනන්ද හාමුදුරු මීතර යන බුදුහාම භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණේක ඇවිල්ලා ඉන්නවා. මොකද දන්නේ මේ මාරෑ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන ඉන්න භික්ෂුවක් ඔබ වහන්සේ පිණ්ඩපාතේ එන්න කියන ආනන්ද. බුදුහාමුදුරු හරි ආසයි ඒ ಗುಣ වඩන කට්ටියට. කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ಗುಣ වඩනවා නම් ප්‍රතික්ෂේප කරන්නේ කතා කරන මොකද ආයිස්මත මොකද්ද ප්‍රශ්නේ? ආන්න. ඇවිදි වෙලා මෙච්චර කාලයට ಗುಣ කීයක් වැඩුවද කියලා ඇහුවොත් අපිට ලැජ්ජයි කියන්න. බැරි වෙලාවත් නැති එකක් කිව්වොත් පරාජික නේද උත්තරී මනුෂ්‍ය ධර්ම. ඇත්ත කියනවා කියන්න එකක් නෑ. හැබැයි දාහනි කොච්චර වළඳලාද? ලොරියක් විතර බත් බෞසරයක් විතර ගිලම්පස කොච්චර වළඳන්නද? ಗುಣ එකක්වත් වඩලා නැහැ. මාර්ගඵල මොකවත්ම නැහැ. අපි හරි දුර්වලයි ආන්දරෝ. මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්න කවුරුත් හේතුවක් නෙවෙයි අපි තමයි හේතුව. මම rahat වෙච්ච නැති නිසා ශාසනය විනාශ වුනේ. එහෙමයි මම හිතන්නේ. අසුවලා මේම කළා මෙසුවලා නෑ නෑ නෑ. සැබෑ ධර්මයේ දේශනා කරන්න මම rahat තුන්නේ ඒ නිසා සැබෑ ධර්මේ නෑ මිනිස්සු පිළිුණා. අරියද අරිද වැරදිද? වරද මගේ. වරද මගේ. මම මේ ලෝකේ කාටවත් දොස් කියන්නේ නෑ. මම rahat උන්නේ ඒ නිසා සැබෑ ධර්මය මට අවබෝධ වුන්නේ ඒ නිසා මට සැබෑ ධර්ම කියන්න බැරි වුණා ලෝකෙට. ඒ නිසා මිනිස්සු වැරදි ධර්මයෙන් පිරිහුණා. ශාසනය විනාශ වෙන්න සමාජ විනාශ වෙන්න මමයි හේතුව. මමයි හේතුව. එහෙම හිතන්න ඕනේ. ලෝකයේ කිසිම කෙනෙක් කියලා දකින්නේ නැහැ. කාටවත් දොස් කියන්නෙත් නැහැ. හැමෝම නිවැරදි. මමයි වැරදි. අනේ මේ සමාජය පිරීලා. ඇයි ඒ සමාජයට ඇවිල්ලා ඉපදුනේ? ඉපදිච්ච වරද මගේ නේද? කලින් භවයේ rahat වුණා නම් දැන් ඉපදෙන්නේ නැහනේ. එහෙනම් වර්ධ කරලා තියෙන්නේ මමනේ. කසාද බඳලා අවුරුදු කුමාරි කසාද බඳලා ගෙවල් හදාගෙන ඒන් කොටාගෙන හිටපු එක මගේ වරදක් නෙමෙයිද? ඒක පොලිසිය වරදක් නෙමෙයිනේ. මගේ වරදක් නේ. කලින් භවයේ මම මානදම් පුරලා rahat වෙලා පිරිනිවන් පාන්න එපායි. එහෙමනම් මේ පිරිච්ච සමාජයට එන්නේ නැහනේ. ආල්මිල රුපියල් 350යි. රජේ වරදක් නැහැ. ආල්මිල 350ක් වෙන කාලේ මම ඉපදුනේ. මගේ වරදනේ. රජයට බනින්නේ ඇයි? 2000කට කලින් අර අර මොකද්ද කියන මේ අර සොච්චමකට වගේ කාවණු කාලකට වගේ තියෙන කාලේ ඒ කාලේ හාල් අරගෙන කාලා බිලා රාත් වෙලා පිරිනවම් පාන්න තිබුණානේ. එක කළේ නෑනේ. ඇයි 350කට යනකම් ආවේ? අම්මතනම මගේ වරද මන් දකින්න ඕනේ. ලෝකේ කිසිම කෙනෙක් එලා දකින්නේ නෑ. කාන්තාව භාගෙට එලා ඒක දකින්නේ නෑ. ඒක එලා දකින්නේ නෑ. එයාට රෙදි තියනවද නැද්ද කවුද දන්නේ? විරාගයෙන් දකින්න මම දක්ෂ නෑ. එයා රෙදි හැතුව ගියත් නැතුව ගියත් විරාගෙන් දකින්න මම දක්ෂ නැහැ. මගේ දුර්වලකම් මට කෙලෙස් වැඩි. මට එයාගේ අඩුව පේන. ඒක මං හදා ගන්න ඕනේ. එයාට රෙදි අඳන්න යන්නේ නැහැ මම. දැන් රිලව් රෙදි හඳගෙන දෙන්නේ. කුරුල්ල රෙදි හඳගෙන දෙන්නේ. මාළු රෙදි හඳගෙන දෙන්නේ. ඒ කට්ටියට රෙදි හඳන්න පුළුවන්ද මට බෑ. හැමතැනම මගේ අඩුව මගේ දෝෂේ නිවැරදි. ඒක තපස්කම. මේ මං මං වඩපු ක්‍රම මම මේ කියන්නේ. ලෝකේ හැමතිස්සෙම අපි ජීවත් වෙනකොට අපේ අපේ පැත්තෙන් බලන්න ඕනේ. අපි බලන්නේ අනුන්ගේ පැත්තෙන්. අනුන්ගේ පැත්තෙන් බලන්නේ. සුදු ඇඳුමෙන් සැරසිලා එන්න කියලා බෝඩ් එකක් ගන්නවා. ගන්නවා. හැබැයි මිනිස්සු කවුරුත් එන්නේ කවුරුත් මෙන්නේ ඇයි? මොකක්ද හේතුව? සුදු ඇඳුම් නැහැ. පාට හැඳුම් හරි ඇඳගෙන මේ මනුස්සයල සිල් ගන්නවා නම්, මේ මනුස්සයා බුදුන් සරණ යනවා නම් වටින්නේ නැද්ද? අන්න අර නිකන් තියෙන රෙදි කෑල්ල නිසා අර නිවන් දකින්න ඉන්න මිනිස්සු නැහනේ. රෙදි කෑල්ලක් හරි තුවායක් හරි කමන්නේ ඇඳගෙන ඇවිල්ලා සිල් ගන්න පුළුවන් නම් රාත් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියනවද? අපි එතන නැහනේ. හොඳට අඳින්න ඕන අත් දිගට අඳින්න ඕන උරපලාව තියෙන්න ඕනේ. වෙනම කූඩාවක් තියෙන ඕනේ ඒකේ පැදුරක් තියෙන ඕනේ පිඟානක් තියෙන ඕනේ එහෙම එකක් අපි නඩත්තු කරනවා. නිවන් දකින්න පුළුවන් නම් ඒකක්වත් ප්‍රශ්න නෙමෙයි. තියෙනවනම් ඒ විදිහට යන්න. නැත්තම් කැමැති එකක් තියෙන එකක් ඇඳගෙන ගිහින් නිවන් දකින්න අඩුපාඩු අදා ගන්න. ලෝකේ අපි කිසිම මොහොතක එලා දකින්න නැතුව ඉන්න ඕනේ. අනුන්ගේ අඩුව දකින්න නැතුව ඉන්න ඕනේ. ඉන්න සේනාසනේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ දායක පිරිස කිසිම කෙනෙක් අඩුවක් දකින්නේ නැහැ. අද දාහනේ ගෙනාවේ නැහැ. ඒකද අම්මා මැරිලාද තාත්තා මැරිලාද ගේනවා නැතිදන කවුද දන්නේ? බයිනවා පළු යන්න බලන්න මේ මිනිස්සු දාන දවසෙත් බලන්නකො දාහනේ ගෙනාවේ නැහැ. කෝල් එකක්වත් කෝල් එකක් දෙන්නේ මේ මිනිස්සු ජීවතුන් අතර ඉන්නවද නැද්ද කවුද දන්නේ? ඒ එකක්වත් අපි හිතන්නේ මොනවා වුණත් කමන්න වෙලාවට දාහනෙන්න ඕන කොච්චර ආත්මార్థකාමීද? තාපසයා පිරිහිලානේ. කරුණාව, දයාව, මෛත්‍රිය මොකක්ද? මනුස්ස ගුණ ධර්මවත් නැහැ නේ තාපසයාට. කිසිම මොහොතක එලා දකින්නේ නැහැ. දාහනේ ගෙනාවන අනේ ලොකු ස්වාමීන් වහන්සේ අද ශ්‍රේෂ්ඨ දවසක්. ඇයි පොඩි ආමියෝ? ස්වාමීන් වහන්සේ දාහනේ පරක්කු වෙනකොට ගේන්න නැතිනකොට අපිට මල පයින්නෝනේ. කන්ති පාරමිතා වැඩිලා නැහනේ අපේ. අපි අනිත් ඒවා ඔක්කොම වඩන එක එක ඒවා. බලන්න මේ අතේ තිබිච්ච එකක් වැඩිලා නැහනේ. ස්වාමීන් වහන්සේ ඒක තේරුම් ගන්න අපට විශ්වයේ සක්කරයා මේක මේවා කළේ. අපට දෙවිවරු එකතුලා අර මිනිසුන්ට මොනවාර අදහසක් දීලා ට්‍රිප් එකක් යවලා දාහනේ වරද්දලා අපට තරහා යනවා අපිට කන්තිය වැඩිලා නැහැ අපිට ඉක්මනට මලපහිනවා අපිට මේ පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ මිනිසුන්ට විවේචනය කරන බනිනවා. මේ වගේ දුර්වලකම් අපිට තියෙන ඔක්කොම ටික අද මතු වුණා. ස්වාමීන් වහන්සේ අවුරුදු පුරාවටම 385 දවසේ 384ක් දාන දීපු කට්ටියට වඩා මේ දාන නොදීපු මනුස්සය ශ්‍රේෂ්ඨයි. ඇයි අර මිනිස්සු දීපු දානේ මේ එකක්වත් එළියට ආවේ නැහැ. මේ එක දානයක් වර්ධිච්ච එකේ ඔක්කොම එළියට ආව. එහෙනම් වැඩිපුර ශ්‍රේෂ්ඨ අර මනුස්සයාටයි පින් දෙන්නේ වැඩිපුර. යා බොහොම ශ්‍රේෂ්ඨ තාපසේ එයාගේ ඇස් දෙක සම්මා දිට්ඨිය ඇස් දෙකක්. එයාගේ සිත සම්මා සතියක් දෙක සිතක් එයාගේ. එයා මේ විදිහට නිවැරදිව දකිනවා. නිවැරදිව හිතනවා. නිවැරදිව කටයුතු කරනවා. නිවැරදිව ඇසිරෙනවා. නිවැරදිව කතා කරනවා. නිවැරදි කතාව කියන්නේ ඒ කතාව තුළින් අපි නිවෙන්න ඕනේ. නිවැරදි දැක්ම කියලා කියන දකින්නකොට අපි නිවෙන්න ඕනේ. නිවැරදි අසිරීම කියලා කියන්නේ මගේ ජීවිතය තුලින් මගේ අසිරීම තුලින් මගේ ඉරියව්ව තුලින් මම නිවෙන්න ඕනේ. සම්මා සතිය කියලා කියන්නේ මොනවා හරි එකක් සිහියෙන් බලන එක නෙමෙයි. ඒ සිහියෙන් දකින හැම දෙය තුලින්ම මම නිවෙන්න ඕනේ. ඒකයි සම්මා සතිය. මං හිතන්නේ මේ ටික ඇති ඔබ වහන්සේට වඩන්න. රාත් වෙන්න කොච්චර කාලයක් ඕනේද? සියරම නිවැරදි කරන්න අපේ අඳ අපට නැවත උප්පත්තියක් අවශ්‍ය නැහැ. එතකොට දුප්පත්තිය. ආයි ඉපදිලා මේ පින්ඩ පාතේ කරගෙන මිනිස්සුන්ගේ ලුණු ඇඹුල් කාගෙන ඒ මිනිසුන්ට ඒ ණය ගෙවන්න අනිත්‍ය වඩනවා, කමටන් වඩනවා, ආශිර්වාද කරනවා. වැඩක් නැහැ. මේ ඔක්කොම බොරු. බොරු. මේ ලෝකේ කිසිම වටිනාකමක් නැහැ. කොයිද වටිනාකම් තියෙන්නේ? කෝටි 500 දා බැංකුවල දාලා කෝටි ගණන් පොලී ගත්ත මිනිස්සුත් මැරෙන්නේ නැද්ද? ඒ ඔක්කොම මහා බැංකුවට යනවා. හෙලිකොප්ටර් වල මිනිස්සු ජීවත් වෙන්නේ ඒත් මැරෙනවා. ලෙඩ වෙනවා වයසට යනවා නවත්තන්න බෑ. මේ ලෝකෙ හැමදේම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය ඇති මොනවා ගත්තත් වැඩක් නැ තියාගන්න බෑ. පිළිණු වෙනවා, පරණ වෙනවා, ජීර්ණ වෙනවා, දි รา පත් වෙනවා, නැති වෙලා යනවා. මේක නිතර දකින්න. අනිත්‍ය ලෝකයේ තුල මමත් අනිත්‍ය වෙමින් පවතිනවා. ඊයේ හිටපු මම අද දවසක් වයසට ගිහිල්ලා ක්‍රමානුකූල මම මහලු වෙනවා වයසට යනවා ක්‍රමානුකූල මං ජීර්ණ වෙනවා දි รา පත් වෙනවා ලෙඩ වෙනවා මරණයට දවස ගානේ මම ලං වෙනවා උදේ පාන්දර නැගිට ගම තවත් දවසක් මම මරණයට ලඟ වුණා. මරණානුසතිය මෙනෙහි කරනවා. ඊයට වඩා මම දවසක් වයසට ගියා. අනිත්‍ය මෙනෙහි කරනවා. පින්නපාත යන්න කලින් මම ඒ ඔක්කොම මෙනෙහි කරලා තමයි වඩින්නේ. එහෙම එහෙම පුරුදු කරන්න ඕනේ. එහෙම වඩන්න ඕනේ. ඔබ වහන්සේත් එහෙම වඩන්න පුරුදු කරන්න. ඉක්මනට rahat වෙලා ගොඩාක් කට්ටියට rahat වෙන්න උදව් කරන්න. ඔබ වහන්සේ වඩපු දේ දේශනා කරන්න. අපි සාදු කියලා වස්ලවණේ කරනවා. හොඳයි. සන්තෝසයි. දැක බලා ගන්න ලැබිච්ච එක. එන්න මොකුත් නැහැ නේද? නම් මම වදින්නද?